ශ්‍රද්ධාව සම්පන්න වෙනවා. මෙතනත් දැන් හොඳටම දන්නවා අපි සති දෙකකට වරක් සතර සතිපට්ඨාන භාවනාව විස්තර කරන අතර ඊළඟ සතියේදී මේ පංචස්කන්ධය අරලාසන් ලැබෙන විස්තර දේශනාවක් පවත්වාගෙන යන බව අප සතියේ වාදයේදී පංචස්කන්ධයේ පැනවීමේ හේතු වලලා දේශනාවක් ඉදිරිපත් කළා. අද මේ මහා කොණ්ඩම සූත්‍රයේ ආශ්‍රයෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව සරල දේශනාවක් කිරීමටයි අදහස් කරන ලබන්නේ. අප මේ ධර්ම දේශනා කරන විලාසය ගැන මේ ආයත වචන දෙකක් ප්‍රකාශ කිරීම උචිතයි මට හැඟුණා. විශේෂයෙන්ම මම ධර්ම දේශනා කරන විට ඔය පොත්පත්වල තියෙන දේවල් කියලා ඒවා මතක තබාගෙන ආවොත් නැත්නම් කවරකෝ කරන ලද දේශනාවක් අසායට මතක තබාගෙන ආවොත් ඒ කර්ම ඒ ආකාරයෙන් මෙයට අප ඉදිරිපත් කරන්නේ නැහැ. කායික වශයෙන් මගේ හදවතට ධර්මයේ අවබෝධ වන ආකාරයෙන් මේ ධර්ම කරුණ අප ඉදිරිපත් කරන්න එහිදී අප උත්සාහ ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පාළි ශ්‍රේමක පහටේ පමණයි. යම් මේකින් අපි පොතපතක දැක්කන කරුණක් ඉදිරිපත් කරනවා නම් ඒවා පොත්වල තිබෙන කරුණ බව පොත්වලදී දැක්කන බව අපි ප්‍රකාශ කරනවා. මෙම නිසාම අපට සමහර විට ප්‍රායෝගික වශයෙන් ධර්මයේ දේශනා කරන විට සම්ප්‍රදායික වශයෙන් පිළිගත් පොදු වශයෙන් සම්මත පිළිගන්න ලබන අදහස් වලට වටහැනේ ධර්ම පවා සමහර විට විස්තර කිරීමට සිදෙනවා. මෙහිදී ඒ කාරණ ප්‍රායෝගික වශයෙන් ඕනෑම කෙනෙකුට අත්දකින්න දක්වන අනිත් ලකුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඨ වලින් මේ අප කියන ලබන සම්මතී සම් කියන්නේ සම්මත වශයෙන් පිළිගන්න පිළිගෙන ඇති අදහස් වලට පටහැනි ධර්ම ශ්‍රේණික පාඩම උපුටා අපට ඔප්පු කරගන්න පුළුවන්. අද කරන ලබන මේ දේශනාව තුළදී මෙවැනි සාම සමස්තර විට මේ පිළිගෙන ඇති සම්මත වශයෙන් පිළිගෙන ඇති ඒ අදහස් වලට පටහැනි වූ කරුණක් දෙකක් සමහර විට ප්‍රකාශ කරන්නට පුළුවන්. එතකොට මේ පංච උපාදානස්කන්ධය අල්ලලා එදා බුදුරජාණන් වහන්සේගෙන් මේ විස්තරස්න ලද ප්‍රශ්නේ මේකයි සංයේනු සංයේනු කොබන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදාහෝ අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්තේ මේ අදහස බුදුරජාණන් වහන්සේ මේ උපාදාන කියන්නේ මේ පංච උපාදානස්කන්ධයමද? එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන් තොරව වෙනත් උපාදානයක් තිබෙනවා. මේකයි ලක්ෂණ ලද ප්‍රශ්නේ. නැත්නම් පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයේ ප්‍රකාශ වෙනවද? පංච පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධය කියන දෙක දෙකක් කියන අදහස එහි ගැඹුරින් තිබෙනවා. මේ දන්නවා පංචස්කන්ධය කියනකොට දැන් මේ හැම දෙනාටම මතකයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ ගණන් ගණනව. මේ පංචස්කන්ධ කියන වචනයට උපාදාන කියන වචනේ එකතු කළාට පසුව පංචෝපාදානස්කන්ධ කියන වචනය හැදෙනවා. පංච උපාදාන ස්කන්ධ කියන වචනේ එකතු වුණාට පසුව පංචෝපාදානස්කන්ධ කියන වචනය හැදෙනවා. රූපස්කන්ධය කියන එකට උපාදාන කියන වචනය එකතු කළාට පස්සේ රූප උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධ එලෙසම වේදනාවට උපාදාන කියන වචනය එකතු කළාට පස්සේ වේදනාන උපාදාන ස්කන්ධ අනිත් ස්කන්ධ දෙකයි සංඥා උපාදාන සංඥාපාදාන ස්කන්ධ සංකාරෝපාදාන ස්කන්ධ සහ විඥානෝපාදාන ස්කන්ධ මේ පංච උපාදානස්කන්ධ බුදුරජාණන් වහන්සේ නිතරම කරන ප්‍රකාශ කළ කරුණ. මේ අහලා තියෙන නිතරම මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන විට බුද්ධ සත්‍ය විදහා දක්වන බුදුරජාණන් වහන්සේ සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ප්‍රකාශ කළ පාඨය. ඒ කියන ප්‍රකාශ කරනවා නම් මේ දුක්ඛ සත්‍ය දුකේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම ඒ ඒ සිදුවීමයි කියන එකයි අදහස. ඒ සතර සතිපට්ඨානයන සූත්‍රවල තේනම් කරනවා පුණ්‍ය කරන් දුක්ඛ වේදිකෝ ධම්මේස ධම්මානුපස්සේ විහෙරති පංච උපාදානස්කන්ධේසු. මේ ශාසනයේ මහා නිඥාත්න යෝගාවචරේ මේ පංච උපාදානස්කන්ධය අල්ලා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ මේ ඇදිය දුක බවයි කියන්නේ. බුදුජානක මහන්සේ මේ නිර්වාණ ධාතු අවබෝධ කිරීම දැකි. භාවනා මාර්ගය විස්තර කරමින් සඳහන් කරනවා අත්‍යවික්‍රේ සමාධි භාවනා ආස්වානං භාය සංවත්තති සමාධි භාවනාවක් තියෙනවා මහණෙනි මේ ආස්තයන්සේ කියන සඳහා රහස් ඵලයේ දක්වා නිර්වාණ ධාතුව අවබෝධ කිරීම සඳහා ඒක කුමක්ද කියන එක විස්තර කරන්නේ ඉද වික්කවේ දික්කෝ පංචසපාදානස්කන්ධේ සෝදය ඥානපස්සේ වෙරති මේ ශාස්ත්‍රයේ මහණ කෙනෙක් යෝගාවචරයේ මේ පංචසපාදානස්කන්ධේසෝ පංච උපාදානස්කන්ධ අලලා මේ ඇතිවීම සහ නැතිවීම දැක දැක වාසය කරනවා කියන එකයි අදහස. කියන්නේ නිවන් යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙක් විසින්ම මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක ගන්නට ඕන එම නිසාම සෑම යෝගාවචරයේ තුළම මේ පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳව තරණතරටෝ පැහැදිලි නිර්මල අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. එතකොට පංචස්කන්ධය කියන එක මේ අය දන්නා. ඒකට උපාදාන කියන වචනය එකතුනාට පසුව පංච උපාදානස්කන්ධය කියන වචනය හැදෙන බව දැන් දන්නවා. උපාදාන කියන්නේ කොහොමද? මේ මේ මතක් වෙනවා ඇති දැන් පොත්පත් වල දැක්වෙනවා දේශකයන් වහන්සේලා ප්‍රකාශ කරන සම්මුති වශයෙන් පිළිගත් අදහස. ඒ ඒ ඒ පොත්පත්වල දැක්වෙන උපාදාන කියන වචනය සංහාවට වඩා ප්‍රබල වූ දැඩි කොට ගනු ලබන අල්ලා ගැනීම කියන එක. දැඩි ග්‍රහණය. උපමාවකට දක්වා දෙනවා. ණයක් කියන්නේ ස්පර්ශය, මැදේ කියන්නේ ගොදුරක් අල්ලා ගත්තාට පසු ඒ ගැළවෙන්නට නොදී අල්ලා ගන්නාසේ ඉතා දැඩිව අල්ලා ගන්න ලබනකොට උපාදානයේ ඒ පොත්වල කරුණ වශයෙන් දක්වා ඉදිරිපත් කරලා තිබෙනා කරුණ. මේ උපාදාන වර්ග හතර පොත් එසේම දැක්වෙනවා. කාමෝපාදාන, දිස්සෝපාදාන, සීලබ්බතෝපාදාන සහ අස්වාදෝපාදාන යන වශයෙන් ඒවා හැඳින්වෙනවා. මේ කාම උපාදානය කියන්නේ කාම වස්තුන් සැදෙන ග්‍රහණය කිරීම අල්ලා ගැනීම. නිත්‍ය උපාදානය කියන්නේ වැරදි ආකාර නිත්‍ය සංකල්පනාවන් දුක්ඛයෙන් දැඩිව ග්‍රහණය කිරීම. දැන් මේ කාලේ නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනේදී දෙකට නිදුක කියන්නේ හඳුන්වන නිත්‍ය දෘෂ්ටි අදහස් 62ක් ප්‍රචලිතව තිබෙනවා. ප්‍රබන්ධාල් සූත්‍රයේ සූත්‍රවල ඒවා විස්තර වෙනවා. දසවස්තුක මිත්‍යා දුක් කියන්නේ හැදින්නේ දස ආකාරක මිත්‍යා දුක් කියදහස් තිබුණා. මාත්‍ය දෙන්නා යක්ති සං ඒ කියන්නේ දුන් දේ විපාකයක් නැත මාත්‍යයන් ලෝකෝ නැතිපරන් ලෝකෝ මේ ලෝකේ කියලා එකක් නැහැ පරලෝකේ කියලා එකක් නැහැ නක්මාතා නැති පිටාමාර්ගය අතර දේ හොඳක් කළත් නරකක් කළත් විපාකයක් නැහැ නැති කම්මාන විපාකෝ කම්මල විපාකයක් නැහැ මේ ආදී අතහත්ෝ නැත්නම් මේ දෙවියන් වහන්සේ ලෝකේ නැවුවයි කියන අදහසට හෝ එල්පීගෙන ඒ අදහස දෙවි කොට ගන්නා විට එතන දික්ඛි උපාදානයේ තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. සීලප්පත උපාදානය කියන ලබන්නේ සංසාර නිමිත්තය සඳහා සමාජයේ සදාකාලික සේවය සඳහා බැලපිය ආකාරයේ මේකුත් දේවල් අනුගමනය කිරීම. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විදිහ ඔය පෞසෝදා හැරීමට කියා ගංගානන්දිය වැනි ගංගා වලට බැහැල මිනිස්සු සිටිනවා. ගිනි දෙවියන්ට පූජා කරන මහකාලේ නම් සදාකාලික ආත්මයක් සැපක් ලැබීමට ස්වර්ගයට යෑමට කියලා දෙවියන් වහන්සේ කියලා හිතාගෙන කොටේ දුවක් ගාවට ගොස් ධන දහලයක් නැතර. ඒවා සීලබ්බත උපාදාන වශයෙන් ගණන් වෙනවා. අත්වාද උපාදාන කියන්නේ මම වෙමි කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම දෙකකට අල්ලාගෙන සිටිනවා. මෙන්න මේ කාමෝපාදාන, විස්සෝපාදාන, සීලබ්බතෝපාදාන සහ අත්වාදෝපාදාන කියන උපාදාන ධර්ම හතර එලෙසින් දැඩිව ග්‍රහණය කරන්නේ එක්කෝ සංඥාවකින් නැත්නම් දෘෂ්ටියකින් නැත්නම් මානයකින් මේ සංඥා දෘෂ්ටි මාන දෙන අකුසල ධර්ම වලින් අකුසල ප්‍රයත්න ධර්ම වලින් තමයි එදින උපාදාන සිදුවන්නේ මේ උපාදාන නිරෝධ වන්නේ දැන් කාම උපාදිත්‍ය උපාදාන සහ සීලබ්බ උපාදාන කියන දෙක සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කරන්නේ නැති වෙනවා අනාගාමී මාර්ගය සාක්ෂාත් කරන්නට පංචකාම වස්තුන් වල ඇති උපාදානය නැති වී යනවා. අරහත් ඵලයෙන් සංහාර සහ අස්වාද උපාදානය කියන උපාදාන ධර්ම දෙක නැති වෙනවා. මේ කියන ලද කරුණ ටික මනේ අත ඇති ඒ වගේම කියවන්නට ලැබෙන කරුණ ටික. මේ මෙහාට කියන කරුණ සම්ප්‍රදායෙන් පිට පැනපු කරුණ වන්නට පුළුවන්. ඒක මොලෙන් අහන්න අත්දකින්නට පුළුවන් කෙනෙක් ඉතින් නම් අත්දකින්න උත්සාහ ගන්න. ඔය පොත්වල උපාදාන කියන වචනේ ඒ ආකාරයෙන් විස්තර කර තිබුණාට ප්‍රායෝගික වශයෙන් බලනවා නම් උපාදාන කියන එකේ අදහස සියම් හෝ සංදරාගය කියන එකයි. සංද රාග සංදේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. මේ පංචස්කන්ධය කෙරෙහි යමකගේ සිත තුළ ඇලීමක් සහ කැමැත්තක් තිබෙනවා නම් අන්න එවිට පංච උපාදානස්කන්ධයක් පවතිනවා. අර කලින් කියපු තණ්හා දිස්මාන වෙන ධර්මයන්ගේ උපාදානයට බඳුන් වෙන කාමෝපාදාන, දිස්සෝපාදාන, සීලබ්බතෝපාදාන, අස්සාදෝපාදාන කියන හතර උපාදාන කරන විට යම් කෙනෙක් උපාදාන කරනු ලබන්නේ අනිත්‍යවත් නෙවෙයි සමාගයේන පංචස්කන්ධ ලෝකය. මේක සම්මත කතා නෙවෙයි. මේක හැබැයි ප්‍රායෝගික වශයෙන් සත්‍යයයි ශ්‍රීමක පාඨවල කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්වත් සත්‍යයක්. මේ කතාව මෙයාට නොතේරෙන්නට පුළුවන්. ඒ නිසා තේරුම් ගන්නට උත්සාහ ගන්න. දැන් අපි කාමෝපාදාන කියනකොට බොහෝ දෙනා විශ්වාස කරන්නේ කාම වස්තුන් සදින් අල්ලා ගැනීම කියලා. කාම වස්තුන් කියන එකෙන් අදහස් කරන්නේ හැට පෙනෙන ප්‍රිය රූප, කනට ඇසෙන ප්‍රිය වූ ශබ්ද, මිහිරි වූ ශබ්ද, නාසයට දැනෙන සමාපේ කරන සුවඳ වස්තු, නාසයට දැනෙන දිවට දැනෙන ප්‍රිය රස, කයට දැනෙන ප්‍රිය ස්පර්ශ. මේවට තමයි පංචකාම කියන්නේ. මෙන්න මේවා කඩින් අල්ලා ගන්නවා කියන එකයි කාමෝපාදාන වශයෙන් පොත්වල කර්ම වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. එසේවත් මේ කාමෝපාදානයේ සිදුවන විට ඔය කියන ලද කාමවත්ව නෙමෙයි උපාදානයට බඳුන්වන්නේ සමාගීන වේදනා ස්කන්ධය. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. සමාගයේ වේදනා ස්කන්ධය මෙලෙසම උපාදාන කරන ලබන්නේ. මේ පංචකාම වස්තු අපි දෙවිව අල්ලා ගන්නේ නැත්නම් මේ පිළිබඳ දැනටත් හෝ සංදයක් හෝ රාගයක් තිබෙන්නේ ඒ තුළින් අපට ආස්වාදයක් ලැබෙනා නම් පානයි. ඒ ආස්වාදයේ විඳීමට තිබෙන කැමැත්ත සහ රුචිය තමයි කාමෝපාදාන වශයෙන් දැක්වෙන්නේ. ඒ ආස්වාදය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ සමාධි වේදනා ස්කන්ධය. දැන් අපි උදාහරණයක් ගමු. සාමයේ ලක්ෂණ කර්මයක් දැකලා ඒ කෙරෙහි ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන විට ඒ කර්මයාට තමයි ඒ කර්මය දැලුම් කරනවා කියන්නේ. ඒ ඒකේ සත්‍ය වශයෙන් සිදුවන්නේ ඒ ධර්මයේ දැක්කාට පස්සේ ඔහුගේ සිත තුළ සියුම් වූ ආස්වාදයක් ඇති වෙනවා. සුඛ ආස්වාදයක්. අන්නේ සුඛ ආස්වාදය විඳීමට මොහොතල කැමැත්තක් ඇති ඒ සුඛ ආස්වාදය ආත ඇලීමක් ඇති ඒ සුඛ ආස්වාදය කෙරේ මෙලෙසින් ඡන්දයක් සහ රාගයක් දැනෙනවා ඒක එයාගේන ඔහු කියන සිත තුළ පහළ වූ ඡන්ද රාගයක් විනා ඒ දකින්නලද රූපයේ තුළ තිබෙන එකක් නෙවෙයි සමාගයේ සිත තුළම ඒ රූපේ අරලා සංගයක් වාගේ නැත්නම් කැමැත්තක් සහ ඇලීමක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්ත සහ ඇලීම ඒ ආස්වාදයේ විදීමට තියෙන කැමැත්ත සහ ඇලීම ඇති වෙන නිසා ඒකට ආස්වා කරන නිසා ඒ ඇලීම ඒ ආස්වාදයේ ලබා දෙන අරමුණ ප්‍රිය කරනවා. මේක මෙහෙම තේරෙනවා. මේ විදිහට තමයි සබ්ද රස ගන්ධ පයට දැනෙන ස්පර්ශ වේදනාදී සියලුම දන්නවා. කාය ස්පර්ශයෙන් තමයි ඒක පිළිගන්නේ. මේ සංකතාන් වශයෙන් දැක්කේ ඔය කියන රූප ශබ්ද ආදී ධර්ම නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ වචන වලින් අපට පෙන්වන්න කරන්න පුළුවන්. නිබ්බේසෝතේ කියන මෙන්න මේ ගාථාව. සංකප්පරාගෝ පොරිසස්ස කාම නැතේ කාම යානි චිත්තානි ලෝකේ සිතාන්ත සිතානික තේන ලෝකේ අතිත්ථ ධීරා පිනහන්ත සම්දන් එහෙම ගාථාව දේශනා කොට වදාළා. මේ හැරලා අපි කණින් දේශනාවක් කරලා තියෙන ඒ අසුපයට මේ කතා පහසෙන් තේරුණා ඇති. නැති කාමයන් සිතානි ලෝකේ මේ ලෝකේ යන්තා විචිත්‍ර වූ දේවල් අරන් යත්නම් මනෝරම්‍ය වූ අරන් යත්නම් ඒ කියන්නේ ප්‍රිය වූ රූප, ප්‍රිය වූ ශබ්ද, සිය වූ ගඳ සුවඳ සුගන්ධයන්, සිය වූ රස හා සිය වූ ස්පර්ශ දෙනවා නම් නසේ කාමයාන චිත්තාන ලෝකේව මේ ලෝකේ තියෙන ධර්ම නසේ කාමයව කාම වස්තු නෙවේ කාමයන් නෙවේ. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඩම. එහෙනම් කොමන්ද අපි කාමයි කියලා කියන්නේ? සංකප්ප රාගෝ පරිසස්ස කාම. මේ යම් සත්‍යයේ සිට තුළ පහළ වෙනවා නම් සියම් වේදනාවක් හා ඒ පිළිබඳ සංකල්ප ගැන සිටුවේදී ඒ පිළිබඳ ඇලීමක් තියෙනවා නම් ඒකයි කාම. ඊළඟට කියන පද දෙක සික්ඛාන්තෝ සික්ඛානික තේර ලෝකේ. මේ ලෝකේ කියන පිටුතුරු අරමුණ මෙසේ මොලේ බල කියවනවා. ලක්ෂණ දෙක පොරේ තරණාමයි. ලක්ෂණ මෙහි සද්ද, මෙහි දම්කඳ, මෙහි රස, මෙහි ස්පර්ශ ලෙසින්ම ලෝකේ තරණාමයි. අත්‍යත්ථ ධීරා විනයන් කුසන්දා යන්නේ වස්තුන් කෙරේ පවසනා වූ කැමැත්ත ඇලීම ප්‍රඥාවන්තයන් විසින් අතහරිනවා ඒකයි ගතවදහ මේනොත් මේකට තේමෙන්න තේමෙන්නට ඕන මේ කාම උපාදාන වශයෙන් පොත්පත්වල දක්වා ඇති ඒ සම්මුති වශයෙන් සම්ප්‍රදායික වශයෙන් පිළිගෙන ඇති අදහස සම්පූර්ණයෙන් වැරදි කාමෝපාදාන කරන විට ඇත්ත වශයෙන්ම උපාදානයේට බඳුන් වන්නේ සමාගියම වේදනා ස්කන්ධය, ඒ වේදනා ස්කන්ධය හා සංකේත වෙන වෙනත් නාම ධර්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ ධාතයන් දෙලින් ප්‍රකාශ කළේ. මේ අවබෝධයන් ඉතාමත් අවශ්‍ය වෙනා ඉංගල මාර්ගඵලවා කියන මාර්ගඵල බලාපොරොත්තු නැත විශේෂම උපාදාන නිරෝධය කරලා නිර්වාණ ධාතුව ලැබීමට බලාපොරොත්තු නැත. ලෝකයේ තියෙන සිය වූ රූප උපාදාන ධර්ම නෙවෙයි. ඒ බව බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළා. උපාදාන කියලා සූත්‍ර කීපයක් තියෙනවා සංවර්ධනකාරී. <coughs> මේ එක සූත්‍රයක දැක්වෙනවා සංදිදික්ඛේ චක්ඛුයෝ මනෝයා රූපා එක්ඛාකන්තා මනාපා හේරූපා කාමෝපස්සන්නිතා රජනියා මේ උත්සන්ද දික්ඛවේ උපාදානෝ ධම්මෝ යෝතත් චන්දරාපෝ සංතත් උපාදාන කියලා පාඩය. ඒ කියන්නේ මේ ඇහැට පෙනෙන රූප තියෙනවා මහණෙනි, ඉච්ඡා සංසා මනාප. ඉච්ඡෝ රූප, කාන්තෝ රූප, මනාපෝ රූප. ප්‍රිය රූප කාමෝපසංගිත රජනීය. ප්‍රිය රූප කාමයේ ඇති කරවනු ලබන රූප අධිනියා සිට ඇලෙන සිට බැඳෙන රූප ලෝකයේ තිබෙනවා. ඇහැට පෙනෙන රූප. මේ උත්සන්දි දෙකේ උපාදානියෝ ධම්මෝ. මේවා මේ උපාදානයේ බඳුන් වන ධර්ම. ලෝකස්ස චන්දරාගෝ සම්පත් උපාදාන මෙන්න මේ රූප කෙරෙහි ඡන්දයක් වාගයක් තිබේ නම් ඒකයි එහි තිබෙන උපාදාන. ඒ වගේම සත්‍යවටක් තියෙනවා. සංකේතයේ සෝතරින්නේ යාසද්දා ඉස්සකන්තා මනාපාත රූපා කාමසසංත රජනීය. මෙලෙස අන්නවස්සායන වූ ඉතා මෙහෙරි ශබ්ද ලෝකයේ තිබෙනවා. ඒ ස්පන්ද නිවිකාම කියන්නේ යෝතක්ස චන්දරාග සංකප්ප උපාදාන නේලා යම් කිසි සංයප්පෝ රාගයක් තිබෙනවා. ඒකයි තින් තිබෙන උපාදානය කියන්නේ. මේ විදිහට දඬ වලට රස වලට පොට්ටම් වලට කියන ධර්ම වලට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ කර්ම ඉදිරිපත් කළා ඒ නිසා මේ ආයත තේරෙන්නට ඕන මේ පොත්තර දක්වා ඇති කාම උපාදාන කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අදහස් කලේ විස්තර කරන්නට කාමෝපාදාන කියන එකෙන් අදහස් කරනු ලබන්නේ සමාගයේම වේදනා ස්කන්ධය සමා විසින්ම උපාදාන කරගෙන සිටීමයි ඒ පිළිබඳ සෙම් හැදීමක් හා කැමැත්තක් ඇති කරගෙන සිටීමයි මේ සුඛ වේදනා ගැනීමට සමාතව සෙම් හැදීමක් සිදෙනවා සෙම් කැමැත්තක් සිදෙනවා ඒ සියුම් වූ ඇලීමට සහ කැමැත්තට තමයි උපාදානය කියන්නේ මේක ඉතින් ඉතා ප්‍රබලව සහනව හදින් ඇතිවන්නට පුළුවන් සංඥාව නිසා ඒ ජනකන්න දක්වනවා. එතකොට මේ කර්ම අපි දක්ව යුතු වන්නේ උපාදාන නිරෝධ කිරීම සඳහා නිර්වාණ ධාත සාක්ෂාත් කිරීම සඳහා. සමාධියේ සිටතට ජනිත වන වේදනාවම සමාධියෙන්ම අල්ලාගෙන මේ දක්වා සිටියා නේද කියන මුලාව අවබෝධ කරගන්න සඳහා. සමාධියේ වේදනාවට සියම් වූ ඡන්දයක් තිබුණා. ඒ කියන්නේ කැමැත්තක් සියම් වූ ඇලීමක් භාවයක් තිබෙනවා. ඕක අප නොදන්නාකම නිසා තමයි සමාජයේ සිත තුළම පවත්නා වූ වේදනා ස්කන්ධයට සහ ඒක සම්මිතෝ ඒ කියන්නේ ඒකට සම්බන්ධ වූ වෙනස් කිසිවිද තියෙන කැමැත්ත සහ ඇලීම තමයි මේ කර්මාර්ථ වශයෙන් සිදුවන්නේ කියන ක්‍රියාවලිය නොදන්නාකම නිසා තමයි ඒ අවිද්‍යාව තමයි සිත තුළ තිබෙන නිසා තමයි වේදනාන උපාදාන සංඥාවක් කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නේ වේදනාන උපාදාන සම්බන්ධයි. ඒකයි සම්උපාදාන කියන එක සායෝගික වශයෙන් බලන විට විස්තර කරන්නට පුළුවන් කාරණාවයි. කාම උපාදානයක් කියන්නේ ඒයි. එතකොට සමාගයේ වේදනා ස්කන්ධය සහ ඊට සම්බන්ධ වූ සිතිවිලි රාශියක් අපි අල්ලා ගන්න ඒවා ඇති කර ගැනීම සියුම්ම කැමැත්තක් හා ඒකට ඇලීමක් තියෙනවා නම් එතන තියෙනවා වේදනානුපාදාන ස්කන්ධය කියනවා. මේක මෙයාට තේරෙන්න ඕන. ඒ වේදනාවට අරමුණු වෙන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ. ජීවිත දෙන රස සහ කායද දෙන ස්පර්ශ මේ සියල්ලම කියන්නේ රූප රූපයක් අරමුණු කරගෙන සමාගයේ සිත තුළ පහළ වෙන වේදනාවම සමාගයේ සිටින්ම සමාගයේ නොදක්කම නිසා අල්ලාගෙන දඟලනවා ඒක තමයි කාමෝපාදාන කියන්නේ. එතකොට මේ දිට්ඨි පාදානය කියන්නේ වැඩි ආකාර සංකල්පනාවන් දකින්න අල්ලා ගැනීම. දිට්ඨිය කියන එක මම දන්නවා රූපයක් නෙවෙයි. ඒක වේදනාවක් නෙවෙයි. දිට්ඨිය කියන්නේ සමාගයේ සිටතල තියෙන සංකල්පනාවක්. එහෙමනම් යම් කෙනෙක් දිට්ඨිය උපාදානය කියන්නේ යම් කිසි ධර්මයක් උපාදාන කරනවා නම් ඒකේ සිදුවන්නේ සංස්කාර ස්කන්ධයේ සමාධියේ සිටතල පවත්න මූල සිටිවිලි. සංස්කාර ස්කන්ධයේ සමාගයේ නදත්කම නිසා සමාධියෙන් අල්ලාගෙන දඟලන දඟලනවා. මේකත් සම්ප්‍රදායික අදහසට පටහැනි නමුත් සත්‍ය ඒකයි. එතකොට සීලබ්බත උපාදාන වශයෙන් යම් උපාදානයක් දැක්වුවා නම් ඒන් අදහස් කරන්නේ ඒ කියන්නේ වැරදෙන්නේ සදාකාලික ප්‍රත්‍යක්ෂයෙන් නිරක්කාකාර වැරදි ක්‍රම අනුගමනය කිරීමයි සීලබ්බත උපාදානය තුළින් සිදුවන්නේ. එවැනි ක්‍රම අනුගමනය කරන විට කුසල කුසල කර්මයි සමාගයේ සිට පිළිදැන් කරන්නේ. ඒ කුසල අකුසල කර්ම පිටතල ජනිත වීම කියන්නේ සංස්කාර ස්කන්ධයේ පැවැත්ම. සංස්කාර ස්කන්ධයේ ඇති නැති මේ සමාගයේ සිත තුළ තියෙන සංස්කාර ස්කන්ධයයි මෙතකින් අල්ලාගෙන දඟලන්නේ සීලබ්බතෝපාදාන වශයෙන් කර්ම විස්තර කරන විට. සීලබ්බත උපාදාන යමක් උපාදාන කරන විට සිදුවන්නේ සමාධියන සංස්කාර ස්කන්ධයේ සමා මෙතෙන්ම තමාගේ මදක්කම නිසා අල්ලාගෙන සිටීමයි. අත්වාද උපාදාන කියන්නේ ආත්මයක් ඇත මම කියා කෙනෙක් සිටියෙන් හැදීමයි. මේ හැඟීම තියෙන සමාධියේ සිට තුළ තියෙන පමණයි. සිටේ තියෙන සංකල්පනා මාත්‍රය පමණයි හැඟීම. සත්‍යයක් නෙවෙයි. ඒ හැඟීම දැඩි කොට අල්ලා ගන්නවා නැත්නම් ඒ හැඟීම කෙරෙහි සංඥාපාදයක් ඇති කර ගන්නවා. ඒ විශේෂයෙන්ම කුමක්ද සමාගයේම සංස්කාර ස්කන්ධය කෙරෙහි සමාදිතින් අල්ලාගෙන මදක්කම නිසා පැටලෙන පැටලෙන්න. එතකොට ඒ කාමෝපාදාන, විස්සෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්වාදෝපාදාන වශයෙන් දැක්කෙන උපාදාන ධර්ම හතර සංඥාවෙන් හෝ දිට්ඨියෙන් හෝ මානෙන් උපාදාන කරන විට සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ කොහොමද? සමාගේ පංචස්කන්ධය සමාවිතින් අල්ලාගෙන දඟලන දඟලන. සමාගයේම වේදනාව, සමාගයේම සංඥාව, සමාගයේම සංස්කාරය, සමාගයේම විඥාන. රූපස්කන්ධ මේ සියල්ලම සමාවිතින්ම අල්ලාගෙන කරන ලබන දැඟලිල්ලක් තමයි ඒ උපාදාන කියන්නේ. මේක මෝඩකම හැර අන්තිමක් නෙවෙයි. ඒ වේදනා සංස්කාර වෙන ධර්ම අල්ලා ගන්නා විට ඒකට අනුයුක්තව සම්බන්ධවම පඤ්ඤා සංඛාර විඥාන ජනිත වෙනවා. ඉතින් එක ධර්මයක් එක වාර්තන වේදනාව කියනකොට එතන සංඥාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා විඥානයක් තියෙනවා. මෙන්න නිසා පංචස්කන්ධයම පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය ජනිත විය හැක්කේ ඔන්න ඔය ආකාරය. මේකට තේරුණාට කියන එක නම් මම දන්නේ නැහැ. එතකොට කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයයි අපි විස්තර කරන්න තියන්නේ පංචස්කන්ධයේ කෙරේ සියම් හෝ ඡන්දයක් හෝ රාගයක් ඇතනම් අන්න ඒකට පංච උපාදානස්කන්ධය ඇති වෙනවා කියන එකයි මේ දක්වා කියපු කතාවේ කිසිම කෙටි අදහස. බුදුරජාණන් වහන්සේ අසන්නද ප්‍රශ්නයට පිළිතුරු නැදසම වදාරනවා. ඒ අසන්නද ප්‍රශ්නය නැවත කියන්නම් සිහිපත් වීම සඳහා මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයමද එහෙම නැත්නම් පංචස්කන්ධය වෙනම ධර්මයක්ද පංච උපාදානස්කන්ධය වෙනම ධර්මයක්ද ඒ අක්ෂය හෝ මේ උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයමද නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් තොර උපාදානයක් තියෙනවා මේකයි අසමත ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නකෝ බික්කෝ සංවේව උපාදානං දීතේ පංච උපාදානස්කන්ධං නැති අඤ්ඤතර පංච උපාදානස්කන්ධේහි උපාදාන යොතකෝ වික්ඛෝ පංච උපාදානස්කන්ධං දේසෝ චන්දරාගෝ සංතත්තර උපාදාන මහණ මේ පංචස්කන්ධයම නෙවෙයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ නමුත් පංචස්කන්ධයෙන් තොරව පංච උපාදානස්කන්ධයක් ඇතිවන්නේ නැහැ මේ පංචස්කන්ධයේ කෙරේ යම් සංදයක් යම් භාගයක් ඇතනම් අන්න ඒකයි මහාන මේ පංච උපාදානස්කන්ධේ ඇතිවන්නේ. මේකයි මේ කීප කතාවේ තේරුම. එතකොට මේක තේරුම් තෝනේ පංච උපාදානස්කන්ධ කියන්නේ කොමක්ද ඒක ජනිතවන්නේ කෙලෙසින්ද කියන කාරණා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම ඒවත් ස්කන්ධ ධර්ම මේවා කලින් විස්තර කරලා තියෙන සාමාන්‍ය රූපස්කන්ධ වේදනාස්කන්ධ ආදී වශයෙන්. මේකට උපාදාන කියන වචනේ එකතු කළාට පස්සේ රූප උපාදානස්කන්ධ ආදී වශයෙන් ගණන් වෙනවා. ඒ උපාදාන කියන්නේ සමාගයේ සිට තුළ තියෙන ඕසියම් මොහොත්ඛණ්ඩේ සමදාදී. මේකයි තේරුම් ගත යුතුන්නේ. සමාගයේ රූපය කෙරෙහි කැමැත්තක් තියෙනවා, ඇලීමක් තියෙනවා. මේ ඇලිසින් හිතලා බලන්න. සමාගයේ රූපය කෙරෙහි ඇලීමක් නැද්ද? එහෙම නැත්නම් කැමැත්තක් නැද්ද කියලා. සාහනව සෑම කෙනෙක් ගාවම මේ ඇලීම මේ කැමැත්ත තමයි රූපස්කන්ධය කෙරේ පවතින එතන රූපෝපාදානස්කන්ධය නිසා තියෙනවා. මේක තේරුම් ගන්නත් බලන්න. සමා වේදනාවක් සුඛ වේදනාවක් විඳීමට සමා සුඛ වේදනාවක් විඳීමට සමාසල කැමැත්තක් නැද්ද ඒ සුඛ වේදනාවට ඇලීමක් නැද්ද කියලා හිතලා බලන්න. සාහනව සෑම කෙනෙක් තුළම සියුම්පත් වශයෙන් හෝ ඒ සුඛ වේදනාවට කැමැත්තක් සුඛ වේදනාව විඳීමට කැමැත්තක් ඒකට ඇලීමක් තිබෙනවා ඒ සංගරාගේ වේදනාව කෙරේ පවස්නා විට වේදනාව උපාදාන සංදේ ඇති මේක තේරෙනවා සමාගයේ සංඥාව සංඥාව කියන්නේ මේ ආකාර හැඟීම් මම ගන්නවා මේ හැඟීම් වලට මේ සංඥාවලට සමාගයේ සිත තුළ ඇඳීමක් සහ කැමැත්තක් නැද්ද කියලා සිතා බලන එක සම්මන්දම අවබෝධයේ මේකට ඇඳීමක් තිබෙනවා මේකට කැමැත්තක් තිබෙනවා කියලා. එතකොට සංයෝපාදානස්කන්ධය තමයි ඇති කරගන්නේ. ඒ වගේම සංස්කාරස්කන්ධය. සංස්කාර කියන්නේ කුසල අකුසල සෑම දෙයක්ම සිටේ තියෙන සිටේදී. මෙයාගේ සිතවල තුළ කුසල් කිරීමට කැමැත්තක් නැද්ද? කුසල් කිරීමට ඇලීමක් නැද්ද? ඒ පහන්දුම තියෙනවා. රහත් සෑම කෙනෙක් ගාවම කුසල අකුසල නැතිවීමක් තියෙනවා ඒවට කැමැත්තක් තියෙනවා. සිතේ වලට කැමැත්තක් තියෙනවා සංගයක් තියෙනවා හැදීමක් තියෙනවා. මේ සංස්කාර සංගය කෙරේ සමාගයේ සිටවිලි කෙරේ යම් කිසි කැමැත්තක් යම් කිසි රාගයක් තියෙනවා නම් ඒ සංගරාගයේ තිබෙන විට සංඛාරෝපාදාන සංගය ඇති වෙනවා. ඒ වගේම සමාගයේ විඥානය කෙරේ ඇලීමක් සහ කැමැත්තක් චන්දරාගයක් තිබේ නම් ඒකේ විඥානෝපාදානස්කන්ධය ජනිත මේ විදිහටයි පංචෝපාදානස්කන්ධයේ සමාගයේ සිටතල ජනිතවන්නේ මේවට තියෙන ඇලීම මේවට තියෙන රාගය මේ චන්දරාගය සම්පූර්ණයෙන්ම අයින් කළ විට තමයි රහත් භාවයෙන් සම්පූර්ණ ඒ නැතුව ප්‍රමාණතාවක සාස්ත්‍රාන්තක අද වශයෙන් සෝවාන් වෙන පුද්ගලයා වුවත් මේ දුක්ඛ උපාදාන සහ සීලප්පට උපාදාන දක්වන ධර්ම දෙක නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්න ඕනේ. එතකොට මේ උපාදාන නිරෝධයක් සඳහා අපි පිළිවෙත් පෝරණය කියන තමයි මේ භාවනා කරනවා, විපස්සනා භාවනා කරනවා කියලා අපි කියන්නේ. දැන් තවත් එක්කාරණාවක් කියනවා සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායකට සම්ප්‍රදායක අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා දාලා මේ පංචෝපාදානස්කන්ධය තියෙන උපාදානස්කන්ධ පහක් තිබෙනවා කියන්නේ. මේ සංස්කෘතිය පිළිගන්නේ දේවහාර මාත්‍රයක පමණයි. කියන්නේ දේවහාර මාත්‍රික සත්‍යයක් පමණයි ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රායෝගික වශයෙන් සත්‍යයක් නෙවෙයි. මේක මෙයාට තේරෙන්න උපාදාන කියන වචනේ වෙනුවට වෙන වචනයක් කියලා කියනවා. අපි දැන් කන්නාව කියන සාදත්තේ වෙන උපාදාන කියන වචනේ මොකද ඒක අපිට දැන් තියෙන මේ සංඥා දෙන්නේ දුක්ඛේ සංඥා බය මහණෙනි මේ සංඥාවේ කොටස් හයක් තියෙනවා කියලා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා විස්තර කරලා තියෙනවා. රූප දැනීමේ ආස්තාව රූප සංඥා, ශබ්ද දැනීමේ ආසීමේ ආස්තාව ශබ්ද සංඥා, ගන්ධ සෝද දැනීමේ ආස්තාව ධම්ම සංඥා, රස දැනීමේ ආස්තාව රස සංඥා, පය ස්පර්ශ දැනීමේ ආස්තාව පොට්ටබ්බ සංඥාව මානසික නොයෙක් ඒවා දැනගැනීමේ ආස්ථාව දන්න සංඥා. එතකොට මෙතන ආශාවල් හයක්. මේකේ දේවාකාර මාත්‍රික සත්‍යයක් පමණයි කියන්නේ. පරමාර්ථ වශයෙන් ඒක වැරදි. සංඥා හයක් ලෝකේ නැහැ. එකම සංඥා චෛතසික ධර්මයක් පමණයි කියන්නේ. රූපයක් අරගෙන සංඥාවක් ඇති වුණා. සත්‍යයක් අරමුණු කරගෙන සංඥාවක් ඇති වුණත් සඳසුවඳක් හෝ කවදාවත් අරමුණු කරගෙන සංඥාවක් සමාගයේ සිට තුළ පහළ වුවත් ඒ සෑම සංඥාවකම ස්වરૂපේ එකයි. ඒ සෑම අවස්ථාවකදී පහළවන්නේ එකම සංඥා කියන චෛතසික ධර්මයේ පමණයි. ඒක කොටස් හයකට බෙදලා වෙන් කරන්නේ අන්තිමකම නිසා නෙමෙයි මේ සංහාව හය ආකාර වෙනවා කියන එක නෙවෙයි සංහාවට අරමුණු වෙන දේවල් හයක් තිබෙන නිසා රූප සංඥාදී වෙනවා එතකොට රූප සංඥා සද්ද සංඥා ආදී වශයෙන් හය ආකාරයෙන් බෙදලා වෙන් කරන එකේ සත්‍යයක් පවතිනා නම් පවතින්නේ ව්‍යවහාර වශයෙන් තමයි පරමාර්ථ වශයෙන් කාය උපසයෙන් බලන විට උත්තර සංඥාව කියන ධර්මයක් පමණයි පවතින. මේක සාර්ථක තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. කිසිම විවාදයක් ඔය පිළිබඳ ඇතිවන්නට හේතුවක් නැහැ. මෙන්න මෙලෙසින් තමයි මේ පංච උපාදානස්කන්ධ කියන කතාව උපාදානස්කන්ධ පහක් තියෙනවා කියන කතාව. ඒකෙත් කියන්නේ විවහාර මාත්‍රික සත්‍යයක් පමණයි සායෝනික වශයෙන් පරමාර්ථ වශයෙන් බලන විට එකම උපාදානයක් පමණයි පවතින්නේ. මේක තේරුම් ගන්න උත්සාහ කරන අපි දැන් හිතමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තමයි පංච උපාදාන ස්කන්ධ වශයෙන් ගණන් දෙන්නේ. මේ අනුකම් සම්පදාය අදහස් වලට පටහැනි. නමුත් තේරුම් ගන්න උත්සාහ කරන ධර්මයේ දකින්න ඒ තුළින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. දැන් මේ තමයි ඉස්සරහ නවත්තලා තියෙන කාර්යයක් දැකලා කෙනෙකුගේ සිත තුළ කැමැත්තක් ඇති වුණා. මේක හොඳ එකක් නිකන් මට ගන්නට තේනවා නම් හොඳයි නේද කියලා. එතකොට ඒ සංගේ ඒ රාගයේ උපාදානය ඇතුළේ ඒ පුද්ගලයාගේ සිත තුළ ගෙන ඒ කාර්යක තුළ නෙවෙයි ඒක නෑද සංසාරික කාරණා. සාරකාර කාරණා කරගෙන සමාගයේ සිත තුළ ඒ පිළිබඳ ඇදීමක් කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි උපාදානය කියන්නේ. මෙතනම තමයි සත්‍යයක් අරමුණු කරගෙන කෙනෙකුගේ දැනටම ලක්ෂණ සිඳුවක් එන ඒ සිඳුව අරමුණු කරන එකට කැමැත්තක් ඒකට දැනීමක් අපි ඇති කරගන්න. ඒ ඇලීම එක්කනත් තිබෙන්නේ සිඳුව තුළ නෙවෙයි. සමාධිය සිත තුළ. ඒක ඇතිවන්නේ තමයි සිත තුළ නේ කවබෝධ කරගන්නේ. මේ බාහිර කාර්යක වගේ තමයි සමාධියේ ශරීර කෝඩුවත් රූප වශයෙන් එකම ධර්මයක්. රූපස්කන්ධයට අයත් වෙන ධර්මයක්. මේ සමාධි රූපස්කන්ධය සමාධියේ ශරීරය අරමුණු කරගෙන මේක සියුම් තැනක් හා සංජයක් ඇතිවන විට එතන තියෙන රූපෝපාදාන සංදේ කියන එක. දැන් කල්පනා කරන රූපස්කන්ධයයි මේ සියුම් සංදරාගයේ හෙවත් තැනක් නැත්නම් උපාදානය කියන එකයි දෙකක් නැත්නම් එකක් එකම ධර්මයක්. කාර්යක වෙනම ධර්මයක් කාර්යක පිළිබඳ ඇලීමක් නැත්නම් ඒක තවත් ධර්මයක්. මෙන්න මෙලෙසින්ම සමාධියේ රූපස්කන්ධයේ සමාධියේ ශරීරයේ තුලින් අනිමක් තැනක් තිබෙනා නම් ශරීරයේ පාඩියේ ශරීරයේ පැත්තකින් පවතින වෙනම වූ ධර්මයක් ඒක පිළිබඳ ඇලීම ඒ පිළිබඳ කැමැත්ත සමාගයේ සිත තුළ ඇතිවන ධර්මයක්. එතන නාම ධර්මයක්. ඒ ඇලීම සහ කැමැත්ත කියන්නේ නාම ධර්මයක්. රූපය කියන්නේ රූප ධර්මයක්. එතකොට රූපස්ක රූපෝ බාධානස්කන්ධ කියන කතාව ප්‍රකාශ කරන විට රූපයයි නාමයයි කියන කොටස් දෙකම එකට අලලාගෙන එකට මිශ්‍ර කරගෙන කරන ගමන කතාවක් වෙන දැක්කේ. රූපස්කන්ධයේ වෙනම එකක් ඒකේ කිසිම උපාදානයක් නැහැ රූපේ කිසිම සංඥාවක් නැහැ රූපේ කිසිම ඇලීමක් නැත්තක් නැහැ ඒ ඇලීමේ කැමැත්තේ උපාදානය නැත්තම් කවර ආකාරයකින් හෝ බැඳීම තවත් මේ සමාගයේ සිට තුළ මෙන්න මේ සමාගයේ සිටේ තියෙන ඒ උපාදානය අපි සාමකාලික වශයෙන් හෝ නුවණින් අයින් කරන්නට පුළුවන් ඕව අපිට ඒ දී තේනවා මේ රූපෝපාදානස්කන්ධ කියන කතාව සත්‍ය එකක් නොවේ ඒවා පාරණයෙන් සත්‍ය මාත්‍යයක් තමයි ඒ සඳහා පවතින්නේ ඒකයි මේ රහතන් වහන්සේලා කියන මේ පංචස්කන්ධය විතරයි කියන්නේ පංචෝපාදානස්කන්ධය නෑ කියලා මෙයා යහලදී. මොකද මේ උපාදානස්කන්ධ ඔක්කොම නිරුද්ධ කරන්න පුළුවන් නිසා. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ උපාදානස්කන්ධ පහ. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ පහකෙම පවත්නා වූ උපාදාන සම්පූර්ණයෙන් අයින් කරගෙන. එනිසා රහතන් වහන්සේ කෙනෙක් තුළ පංචෝපාදානස්කන්ධයක් නෑ. ඉතින් මේ පංචස්කන්ධයක් තමයි. උන්වහන්සේලාගේ සිතට වේදනාවක් තිබෙනවා. සුඛ වේදනාවක් දැනෙනවා, දුක් වේදනාවක් දැනෙනවා, උපේක්ෂා නැදහත් වේදනාවක් දැනෙනවා. බුදුහාමුදුරන්ට ඒක දැනෙනවා. අහතන් වාසේලාටත් දැනෙනවා. නමුත් අන්නයට මේ මේ වේදනාව කෙරෙහි සංඥාවක් වාග්යක් උපාදානයක් නැහැ. ඒකයි ඒක තියෙන වෙනස. එතකොට ඒ උපාදාන නිෂ්පති වෙනින් පස්සේ පංචස්කන්ධය ක්ෂේත්‍රවන්නේ. මේක වන්නේ කොහොමද? මේ පංචෝපාදානස්කන්ධ කතාවේ තියෙන විවහාරික සත්‍යතාවයේ තේරුම් අරගත්තාට පසු මේක සිදුවන ආකාරය නෑට දැනගන්න පුළුවන්. රූපස්කන්ධයේ වෙනම ධර්මයක් ඒ පිටබඳව තියෙන සංඥා සංගරාගේවත් උපාදානයේ තවත් ධර්මයක් මෙතන නාම රූප දෙකක් තිබෙනවා. නාමයෙන් රූපේ දෙකලාන මේ ශරීරයේ කුඩුව නිකම් බාහිර ශරීර රූප කොටසක් වගේ ඒ සත්‍යයකක් එනිසා රූපෝපාදානස්කන්ධ කියන කතාවේ තියෙන සත්‍යතාවයේ පවතින්නේ කොයිතරම් දුරකට කියලා මේ ඇයි සිතා ගන්න ඕන. මෙලෙසින්ම තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. වේදනාව කියන්නේ විඳින එක කියන්නේ. වේදේති කෝපිකේ බස්නා වේදනා දුක්ඛිත. මෙන්න සාමාන්‍යම වේදනාවක් කියලා කියනවා. සුඛක් වෙනවා, දුකක් වෙනවා, මනසක් එකක් වෙනවා. මේ විදීම තුළ කිසිම කැමැත්තක් නැහැ කිසිම ඇලීමක් නැහැ. ඒ කැමැත්තේ ඒ ඇලීමේ උපාදානයේ තියෙන වෙනම වෙනස් ධර්මයක. වේදනාව තුළ නෙවෙයි. ඒ ඇලීමේ කැමැත්තේ උපාදානයේ තියෙන සංස්කාර ස්කන්ධය තුළ පංචස්කන්ධය විස්තර කරනකොට සංස්කාර ස්කන්ධය තුළයි ඒ චන්දරාගේ පවතින්නේ. එතකොට වේදනාව වෙනම ධර්මයක්. ඒ පිළිබඳව තියෙන සංගරාගේ උපාදානය සාධර්මය. මේ දෙක එකටගෙන පැටලෙමි පැටලෙමි පැටලෙමි කතා කරන එක තමයි වේදනාවේ උපාදාන ස්කන්ධ කියන කතාව කියන්නේ. මේ දෙක දෙකක් නිසා තමයි රහතන් වහන්සේ කෙනෙකුට මේ උපාදාන නිරුක්ත කරන්න පුළුවන්. එකක් එකක් නම් කවදාවත් නිරුක්ත කරන්න බැහැ. එතකොට එහි කියන්නේ විවහාර මාත්‍රික සත්‍යයක් ආනයි. ඊළඟට සංඥාව සංඥාව උපාදානයක් වෙනකොට සංඥාව ගැන හඳුනා ගැනීම මේක ආකාර දෙවලක් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ කිසිම සංඥාවක් කිසිම රාගයක් කිසිම උපාදානයක් නැහැ. ඒ සංදරාගයේ උපාදාන පවතින සංස්කාර සම්බේ තුළ ඒ නම් සංයෝපාදාන සම්බේ කියලා විස්තර කළාට එන කියන සංග ධර්ම දෙකක් මොකක්ද සංඥා සංවේසා සංස්කාර සංවේ කියන දෙක. ඒ දෙක දෙපැත්තට අපි වෙන් කළා නම් ඒ සංයෝපාදානස්කන්ධ කියන කතාව ඒක සියයන්ම සාර්ථක එකක් නොවන බව අපිට තේරෙනවා. විවහාර වශයෙන් සත්‍යයක්. පරමාර්ථ වශයෙන් සත්‍යයක් නෙවෙයි, ප්‍රායෝගික වශයෙන් සත්‍යයක් නෙවෙයි. ඊළඟට විඥාන උපාදානස්කන්ධ විඥාණය වෙනම ධර්මයක් විඥානයේ කෙරෙහි ඇලීමක් නැත්තක් කියන මේක තවත් ධර්මයක් විඥානය නිවන් දැක්කම කොහොමවත් නැහැ. ඒ දෙකත් අපිට වෙන කළොත් වෙනවා අපිට පැහැදිලිව දෙනවා බින්න උපාදානස්කන්ධ කියන කතාව පරමාර්ථ හා කාය වචන සත්‍යයක් නෙවෙයි ඒකන ධර්ම දෙකක් පිළිනයි කියන්නේ. දැන් බලන්න ඕනේ සංඛාර උපාදානස්කන්ධය. මේ සංඛාර ස්කන්ධයේ තුලම තමයි මේ ඡන්දේ මේ රාගය මේ උපාදානය පවතින්නේ. එතකොට සංස්කාර සංදේ තුල පවස්නා වූ සංදරාගයේ හැර නැත්නම් උත්සන්නාදී කුමානයන් ධර්ම හැර අනිත් සියලුම සිටිවිලි ධර්ම උපාදාන නිරුත්. එතකොට පවතින්නේ ඔය පංච උපාදානස්කන්ධ වශයෙන් අපි විස්තර කළාට එකම එක උපාදානස්කන්ධයක් පමණයි. මේක මට තේරුම් ගන්නට පුළුවන් නම් බොහොම හොඳයි. මොකද මේවා තේරුම් ගත යුතු වන්නේ මේ උපාදාන නිරෝධ කිරීම සඳහා මේ පැහැදිලි නිරෝධ අවබෝධය ඉතාම උපකාර වෙන නිසා. පොත්වල තියෙන අදහස් වලින් දීගෙන ඒවා මේ ගතානුගතික වශයෙන් හිත මත දබාගෙන අංග ප්‍රඥාවෙන් යුතුව අංග භක්තියෙන් යුතුව ඒවා නිදකින් යන්නේ අපට ලෙස්සේ. බුදුරජාණන් වහන්සේ දෙන්නම් කල තියෙන මා කියවටවත් පිළිගන්නට එපා කියලා සාලාමයේ සූත්‍රවල. සමාධිය ප්‍රඥාවක් තියෙන සමාධිය සමාධිය තියෙන ප්‍රායෝගික වශයෙන් ධර්මයේ දකින්නට පුළුවන්. ඒ තමයි දකින විට සමාධිය ප්‍රඥාවට වැටෙන විට ඒ සත්‍යතාවය එන්නේ. එන නිසා අපි මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ ඉවසීම පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. මේ දක්වා සුපතාන්නාවල උදාම කෙලිකාරම් කියන්නේ මේකයි. පංචස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයත් කියන එක එකක් නෙවෙයි දෙකක්. නමුත් පංචස්කන්ධයෙන් තොරව පංචෝපාදානස්කන්ධයක් නෙමෙයි. පංචෝපාදානස්කන්ධය කියන්නේ අනිත්‍යයක් නෙවෙයි සමාධියේ පංචස්කන්ධය කෙරෙහි තියෙනා වූ ඇලීම සහ කැමැත්ත ඒ කියන්නේ සංදරාගය. ඒ සංදරාගය පවතින තාක් කල් මේ පංචෝපාදානස්කන්ධය පවතිනවා. කොයි ආකාරයෙන් උපාදාන කොයි විදිහට විස්තර කළත් ওই தත්ත්වයට තමයි අන්තිමේ යන්නේ සමාලේ පංචස්කන්ධයට සමා කරේ තමා තුළ පවත්නා වූ සියුම් සංදේශයන් සාගේ පවතින තාක්කල් පංච උපාදානස්කන්ධය පවතිනවා. මෙසේ පංච උපාදානස්කන්ධ වශයෙන් උපාදානස්කන්ධ පහක් වශයෙන් පෙන්වන කලකට ඒ රූපයේ තුළ උපාදානයක් නැහැ. වේදනාව තුළ උපාදානයක් නැහැ. සංඥාව තුළ හෝ සංකාර විඥාන තුළ උපාදානයක් නැහැ. ඒ උපාදානයේ වෙනම ධර්මයක්. සංස්කාර ස්කන්ධය තුළ උපාදානය පවතින්නේ ඒ සංස්කාර ස්කන්ධයත් තුළ පවතින උපාදාන නැහැ අනිකුත් සියලුම සිතුවිලියිකට ධර්ම උපාදාන නොවේ. මේකයි මේ දක්වා තියපු ධර්ම දේශනාවේ ඉතාම කෙටි සාරාංශය. දැන් මේකෙන් මේක 99කටම කරන්නට බෑ මේ පංචෝපාදානස්කන්ධයේ අරමුණු කරගෙන නිවනට පිටපත් කරන ආකාරයට අප දේශනාව යොමු කරන්නට අපිට පුළුවන්. නමුත් මෙතන සිස්නායකින් කේත අනුරාමයකටම කේත සිංහකටම ආවේ ප්‍රශ්න කියන්නේ ගන්නට. ඒ කියන්නේ සංඝ ඒකේක ස්කන්ධයක් කෙරෙහි පවත්නාව සංඝේ රාගයේ පැහැදිලිව අවබෝධ කරගෙන රූපේ කෙරෙහි වේදනාව කෙරෙහි සංඥා සංකාර විඥාන ආදී ධර්ම කෙරෙහි පාස්නාව සංගරාගයේ පැහැදිලිව අවබෝධ කරගෙන ඒ සංගරාගයේ දකින්නාව ප්‍රඥාව දැකලා ඒ ඡන්ද භාගයේ සහිත නාමස්කන්ධයක් රූප බලනම රූපස්කන්ධයක් ස්නේහ පාසා අනිත්‍ය නිරෝධයට පත්වන ආකාරය දැකලා ඒ සියලුම නාම රූප බලයන්ගේ නිරෝධය අත්දැකීම නිර්වාණ ධර්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. මේක කරන්නට ඔය උපාදාන නිරෝධ නිර්වාණ ධාතුවක් දකින්න අනාගාමී සම්පේත පිටපත් කරගෙන ඉන්න කෙනෙක්. නැති කෙනෙකුට උපාදාන නිරෝධයක් දකින්න නිවන පිටපත් ගන්නට බෑ. නිසා ඒ කතා ප්‍රකාශ කරන්නේ බෝධිනකට ප්‍රයෝජනවත් නොවන නිසා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පරමාර්ථය වන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයේ පිටතන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. එහිදී ගතයුත්තේ විශේෂයෙන්ම සමාමයේ බාහිර හොඳට මතක තියාගන්න. මේ බාහිර ලෝකයේ කෙරෙහි අල්ලාගෙන බාහිර ලෝකයේ කෙරෙහි ඇලීම් බැඳීම් ඇති කරගෙන අප සිටියද සමාජයේ දරුවන්ට සමාජයේ දූවරන්ට සරපුන්ද නෑදෑයන්ට සහෝදර සහෝදරයන්ට දෙමව්පියන්ට වතපිටින්ට නම් වලට කවරකට හෝ කවර දෙයකට හෝ යම් කිසි ඇලීමක් හෝ යම් කිසි සංහාවක් ඇති කරගෙන අප මෙතෙක් කටයුතු කළාට සත්‍ය වශයෙන් සිදුවන දේ මොකද්ද සමාජයේම පංචස්කන්ධය තමා අල්ලාගෙන සිටීමයි සිදුවන්නේ ඒක තේරුම් ගන්න මේ ලෝකේ නැවතත් අපි කියන්න මේක පැහැදිලිව තේරුම් කරගන්න මේ දක්වා අපි යන්තාකේ සමාජයේ අජීවී සජීවී වස්තුන් බණ ඇති බණ ඇති වස්තුන් අල්ලාගෙන ඒවට බැඳි බැඳි සිටියත් සහෝදර සහෝදරයන් දෝපතුන් ආදී වශයෙන් හෝ ගේදරේට කනාම ආදී වස්තු වශයෙන් හෝ කවර ධර්මයන් කවර කෙනෙක් හෝ ඉතින් ඇලීමෙන් බැඳීමෙන් හිතුව කටයුතු කළාට ඒ ඇලීම ඒ බැඳීම ඇති කරගෙන සිටියේ අපි ඒ බාහිර වස්තු කෙරෙහි නෙවෙයි සමාගයේම රූපස්කන්ධය කෙරෙහි සමාගයේම වේදනාස්කන්ධය කෙරෙහි සමාගයේම සංඥාස්කන්ධය කෙරෙහි සමාගයේම සංස්කාරස්කන්ධය කෙරෙහි සමාගයේම විඥානස්කන්ධය කෙරෙහි මේ සත්‍ය හරියට පැහැදිලිව සත්‍යත් වශයෙන් අත්දකිනවා නම් ඔය බාහිර දැනීම් වලින් ගැලවෙනවා පහත් වෙන නිවනින් පැනසෙනවා කියන්නේ ඔක්කොම බන්ධන සංයෝජන කොහොම ගැලවිලා නැතනම් උපාදාන සියල්ල නිරුද්ධ වෙනවා. නිරුද්ධ වන්නට නම් ඒකේ තියෙන පරමාර්ථ වශයෙන් සිදෙන ක්‍රියාවලිය දකින්නට ඕන. මේ පරමාර්ථ වශයෙන් ක්‍රියාවන සිදුවන්නේ ක්‍රියාවලිය දැක්කාට පසු සමාධි මෝඩකම තමයි වැටෙන්නට ඕන. මෙතෙක් කල මගේ පුතා මගේ දෝ කියා බැඳි බැඳි සිටියට මහා බැඳිනේ මගේම වේදනාවක් නේද කියන්නේ. එතකොට මෝඩකම තේරෙනවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මෝඩකම කියන්නේ. මෙන්න මේ මෝඩකම තේරුම් ගන්නට ඕන ප්‍රඥාව තුළින් ඒ ප්‍රඥා ඇතින් මේ සංස්කාර ලෝකයේ ඇතිවෙන්නේ නැතිවෙන දකින විට තමයි අපට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. සෝවාන් වීමට සංස්කාරපාදාන නිරෝධයක් සිදුවන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අර මුලදී කියපු මාපාට නැවත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සියලු මාත්‍රතමයන් සේකල නිර්මාණ ධාතු සාස්ත්‍රා කිරීමට තියෙන එකම මාර්ගය වශයෙන් අත්‍යවික්‍රේ සමාධි භාවනාව ආස්වානං කයාල සම්මස්සදීනේ සමාධි භාවනාවක් වෙනවා ආස්වාන සේකිරීමට සතමාත්‍යවික්‍රේ සමාධි භාවනාව ඒ සමාධි භාවනාව සම්බන්ධමාන ආස්වානං කයාල සම්මතිය සම්මස්සදී ආස්වාන සේකිරීම සඳහා පවතින ඒක තේරුම් ගන්න ඉදවික්‍රේ දෙකෝ පංචසෝපාදානස්කන්ධේසු ව්‍යාප්‍යානුපස්සී කියනක තියෙනවා. මේ ශාසනීය යෝගාවචරයේ භාවනා කරන තැනෙක් විසින් සියලුම උපාදාන සියලුම ආස්වාදයන් නිරුද්ධ කර නිස්පාන ධාතු සාස්වාද වීමට බලාපොරොත්තු වෙනවා නම් ඕ කිසි පංචසුපාදානස්කන්ධේසු ව්‍යාප්‍යානුපස්සී විරති මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන දකින්න පාස්සේ කරන්න ඕන. ඒක සිදුවන්නේ විපස්සනා භාවනාවක් වලින් සමාධිමත් සිතකින් විපස්සනා ඇසකින් බලන විටයි පංචස්කන්ධයේ පංචෝපාදානස්කන්ධයේ නිරන්තරයෙන්ම ඇති වෙන්නේ නැති වෙන්නේ යන හැටි දකින්නට පුළුවන් වන්නේ. එසේ කීම තුළින් තමයි අපට නිර්වාණ ධාතෝ සාක්ෂාත්කාරණයට හැකිවන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන් මේ කියන ලද උපාදාන ධර්මයන් නිරුද්ධ කළා අනුපාදාය ආශ්‍රයේ හිතිත්තන් විමුක්තිසෝති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඨයක් කියන සියලුම මාස්කාරයෙන් සේ කළා අනුපාදාය උපාදාන අත්‍යවශ්‍යයෙන් සේ කළා අර්ථපරයෙන් අමාමානයෙන් සංකීර්ණ සඳහා මේ ධර්මස්වරණය කියන්නේ කුසලයේ මේ සෑම දිනකටම හේතු වේවා වාසනාව වේවා උපනිෂේ වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව මෙතන මෙම කරන්න ඔබ සමතම එවන් කරන අත්පත් වේවා එතකොට දැන් පොර කොට සිදු කරලා භාවනා කරනවා. වාදින පහතෙන් පොර කොට සිදු කරනවා. දැන් කල්පනා කරන්න සිලෝගුරු සම්මා සම්බුදුදානන් වහන්සේ අප කෙරේ කර්මාවෙන් ජීවමානව මෙහි වැඩ සිටින ශ්‍රවණ ගණර විහිදුවා විහිදුවා මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් නම් අද්දක්වල සිද්ධෝයනත සංඛ්‍යාත ඒ ඵල සමාධියෙන් නැගී සිටියාක්නේ අත්ථ සමාපත්තියෙන් නැගී සිටියාක්නේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක්නේ ශාන්ත සම්මා සම්බුද්ධ ඥානසේ මේ ජීවමාන වැඩ සිටින ඒ ජීවමාන බුදු පියාණන් මහන්සේට මම নমස්කාර කරන්නේ මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා ඒ බුද්ධ රත්නයේ තමාගේ ජීවිතේ පෝදා කරන්නේ මාගේ ජීවිතයේ සම්මා සම්බුද්ධ රත්නයේ පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා. මේ ජීවිත පූජා මේ කුසලාන සංස බලයෙන් මාගේ භාවනාවට යම් පරිබෝධ ධර්මයක් නම් මේවා ඈත්ේවා. එලෙසින්ම භාවනාවට සම්පායෝගිත කර ධර්ම තව තවත් දින වේවා මාගේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල භාවනාව ලබා ගැනීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරගන්නවා. දැන් අපි බුදු ගුණ නවාරාදී බුදු ගුණ තරමද්දවට තීපත් කරලා මෛත්‍රී කාර්යය ළඟට අසුබ මග්න තීපත් කරලා කලින් කියා දුන්න ආකාරයෙන් භාවනාවේ හේතවන්න. අපි මේ බුදු ගුණ නමේ විස්තර කියනවා පිටින් ඒ සිය මේ ඒ අනුව මනස්කාර පවත්නවා. තීපත් කරනවා. සෝ භගවා ඉති අරහං ඔබ වහන්සේ අර රතනන් වෙනසේසු සෝබදමායිතේ සම්මා සම්බුද්ධෝ සාමෝනෝගාං දේවසන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක ඕ භගවා ඉතිසේ විඤ්ඤාකරණ සම්පන්න ස්වාමීන් භාමියරතන් මහන්ස ඔබ වහන්සේ විඤ්ඤාකරණ සම්පන්න නම් විනාසේතු සෝ භගවාති සුගතෝ සාමේ භාග්‍යවතං වහන්ස ඔබ වහන්සේ සුගත නම් විනාසේතු සෝ භගවාති සුගතෝ ඔබ වහන්සේ ලෝකිතුනං තනසේක සෝ භගවාන් තේ අමතන්තරෝ කුරිස දන්නකාරතේ සානන භාග්‍යවතන් වහන්සේ ඔබ වහන්සේ අනුසතරෝ පුරිස ධම්මකාරතේනං වනසේකු සෝ භගවායිති සමථාදීරණං සාමී බාං ජවතන මහන්සේ ඔබ වහන්සේ සබ්නථා දීව අනන්තානං වනසේක සෝබවායිති බුද්ධෝ ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුදුන් දර්ශනම් වනසේක භගවාති භගවා සාමෝ භාග්‍යවතං වහන්ස ඔබ වහන්සේ භගවානං වෙනසේක දැන් අසුභ භාවනාවට පිට යන කරන අපේ කොටස් කියන විට ඒ කොටස් කෙරේ මානසිකාර පවත්තන ඒ කොටස් දෙක දෙකෙන් බලන්න. අතේන සම්මෝපායේ කේසා මනතරීරේ කෙසනම් ඕපනත් කොට සමඤ්ඤත එකෙස් දෙකට වහන්නේ. අතේන සම්මෝපායේ දෝමා මෙම ශරීරේ දුම්නම් ඕපනස පොත සංයත අතේන සම්මාපායේ නක්ඛා මෙම ශරීරේ නියනම් ඕපනස පොත සංයත අත්ථේ මසන්නකායේ දන්තා මොන ශරීරේ දක්නං ඕපනස කොටසක් නැත අත්තේ උනසං කායේ සච්චෝ නම ශරීරේ අමනං ඕපනස කොටසක් නැත නිරතරේ වමනය නම් ඕපනසසත සමනත අසෝති නම් ඕපනසසත සමනත මොන්දානම් ඕපනසසත සමනත කුණෝකෙද නම් නෝ සතෝ නම් නෝ සබ්බ කන්දෝ නම් නෝ සමාධිය නම්මෝ සිත නම්මෝ සෙම නම්මෝ කුණප කොටස් නැත මෙන්න ශරීරය සතියගුණ දෙකක් සෝදා පරිණත මතදේනම මෙන් ගලන්නා වූ කුසලන්නා වූ සුතේ සිත වෙන්නා වූ අතෝචි මෝක්ඛා කෙලසතු දහාදිය රාදිය නිසා මෙය කෙනෙකුට සංවීමත පවා නෑ පිරනතේ පරම දුර්ගන්ධ වූ කිසිකව රූපයකට පත්වන්නේ මේ තමයි ශරීරයෙන් මතුවට වෙච්ච හැටි මෝත්‍රා වැඩෙන හැටි කෙල සතෝ කඳුල දහඩිය වැටෙන හැටි දැන් සිහිපත් කරනවා. මේවා මේ පිටගෙන ශරීරයේ අභ්‍යන්තරය තුළ තිබෙනා වෙනස් තැනකින් නෙවෙයි. මේ පිට වූ කොනක කොටස් සංසේ පිටිකුද්ද යන්නේ බුදන සහිතද එදෙසින්න ශරීරයේ තුල පවතිනා වූ මේ කොටස ඒකාන්තයෙන්ම දුකන සහිතයි පිටිකුල් සහිතයි මේ ශරීරයේ පිටිකුල්ය පිටිකුල්ය පිටිකුල්ය දැන් මරණාත්මක භාවනාවේ යෙදෙනවා සමා අනන්තවත් මලමෙන් දැක ඇති මේ මලමෙන් දැන් සිහිපත් කරගන්න ඉතිදන ආකාරය සිතට තෙන්න ආකාරයෙන් සිහිපත් කරන්න. මෙන්න මෙලෙසින් තමා කවදා හෝ දවසක නියත වශයෙන් මරණයටපත් වෙනවා. උඩුබැලියකට සයනය කරන්නට සිදු වෙනවා. සමාගයේ මලමිනේ ඒ තත්ත්වයට පස්සේ තමා ඒ තත්ත්වයට පත් වී ඇති ආකාරය දක්න සමාමයි සමාධිය බලමින් සිහිපත් කරනවා. අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මේන උපජ්ජසාති නිරන්තරේ තේ සංනෝප සමාසතෝ ආයු ජීවිතය අනිත්‍යයි මරණයයි ජීවිතය අනිත්‍යයි මරණයයි ජීවිතය අනිත්‍යයි මරණයයි දාමෝ සෝය අන්තයේ යන්නාතේ උපන්නා වූ මාගේ ජීවිතයේද මොහොතින් මොහොතම මරණ සත්‍යය කරා යන්නේය ජීවිතය අනුයතයි මරණය නියතයි ජීවිතය අනුයතයි මරණය නියතයි ජීවිතයේ අනිත්‍යයි මරණය නියතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවරණිය මේ ජීවිතයද ඒකාන්තයෙන්ම මරණයෙන් නැති යන්නේය නිමිතය අනිත්‍යයි මරණය නියතයි නිමිතය අනිත්‍යයි මරණය නියතයි නිමිතය අනිත්‍යයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මේ මරණ වේලාවේදී සියල්ලම අපට අතහැර දාගන්න සිදු වෙනවා. අපි ඇලුම් කරන සියලුම අපගේ ඈත ඇත මිත්‍යන් සමාගේ ශරීරයේ සමාගේ වස්තුන් ආදී සියල්ලම අත්හැර දා යන්නට සිදුවෙන ගැන කිසිම විකල්පයක් අපිට නැහැ. මේ සියල්ලම මරණ මොහොතෙන් අතහැරීමට සිදුවෙනේද සිදුවෙනවමයි. එම නිසා අද භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදී ඒ සියලුම බැඳීම් දැන් සිටින් අයින් කරමින් අපට අතහරින්නට සිදුවෙන ඒ දවස අපට එනවා.